දැයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් නිස්සරණේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්ස ලිඛිත ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. වාචික ප්‍රශ්න 3කුත් ඉන්නවා ඉදිරිපත් කරන්න බලන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාවට ආදුනික වෙමි. මින් මින් පෙර පැය භාගයක පමණ බුදුගුණ භාවනාව හෝ මෛත්‍රී භාවනාව වඩා ඇත්තෙමි. නිස්සරණ වනයේට පැමිණි පසු ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව භාවනාව ආරම්භ වෙමි. සක්මන් භාවනාව. සක්මනේ යෙදෙන විට වමහා දකුණ පාද යනුවෙන්ද ඔසවනවා තබනවා යනුවෙන්ද මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සිත එකතැන් කර ගැනීමට උත්සාහ කළත් විනාඩි 10කට පමණ සීමා වෙයි. නැවත සිතවිලි ගලාගෙන එයි. ඒවා සීහෙන් ඉවත් කරමින් භාවනා කරමි. පර්යංක භාවනාව. වාඩි වී හුස්ම දෙස බලන විට එකවරට හුස්ම දැක්කත් සිත එකතැන් නොවේ. ගන්නා හුස්ම 1 සිට 10ටත් 10 සිට 1ටත් වාර කීපයක් කල විට හුස්ම හොඳින් දැනී සිතයට යොමු වේ. එතෙන් සිට විනාඩි 45ක් හෝ පැයක් හුස්ම දෙස හොඳින් බලා සිටිමි. දකුණු නාස්සිදුරෙන් සීතල වාතයත් වම් නාස්සිදුරෙන් උණුසුම් වාතයත් ඇතුළුවන බව පිටවන බව දුටිමි. දකුණු නාස්සිදුරෙන් සීතල වායුව ඇතුළු වීම නිසා මුහුණේ දකුණු පැත්ත සීතල බරගතියක් දැනුනි. මුහුණේ වම් පැත්ත උණුසුම් නිසා සැහැල්ලු ගතියක් දැනුනේ. එහිදී එම උණුසුම හා සීතල හුස්ම වායෝ ධාතුව වශයෙන් බැලිය හැකිද? ඒ සඳහා මගේ පුහුණුව තවම මදිද? භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔව් තව ටිකක් කරගෙන යන්න. ඒ කියන්නේ අපිට කියන්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ මේ ධාතුන් තේරුම් ගන්න ධාතුන් බලන්න කියලා. අපේ ඉස්සෙල්ලා හිතේ හොඳට ඒ සමාධිබත් බව හදාගත්තාම තමයි ඒක පහසු වෙන්නේ. නැත්නම් අපි ඉක්මනටම මේක බලන්න ගියා කියලා මේ ලොකු මේ වාසියක් නැහැ. මොකද ඒ බලන්න ගියාට දේවල් වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ බලන්න ගියාට පස්සේ හිත විතරෙන්න ගන්නවා. එතකොට ඉතින් ආයෙත් ආනාපාන සතියේම යන්න වෙනවා මේ වුමනා කරන සමාධි ස්වභාවය හදා ගන්න. ඒ නිසා කලබල වෙන්නේ නැතුව තවදුරටත් හොඳින් කරගෙන යන්න කරලා තිනවත් හොඳයි. අනිත් එක අර ඔය ගණන් කරන ක්‍රමය මේ ඇත්තටම ඔය අටුවාව එහෙම තියෙනවා. ඉතින් සමහර ලාවට ඒ කියන්නේ අපි හිතමු ආස්වාසයක් ප්‍රස්වාසයක් එකයි කියලා සලකනවා. ඊළඟ ආස්වාසය ප්‍රස්වාසය දෙකයි කියලා සලකනවා. ඊළඟ ආස්වාසය ප්‍රස්වාසය 3යි කියලා සලකනවා. මේ විදිහට කරගෙන යන්න පුළුවන්. එතකොට 1යි 1යි කියලා ආස්වාසය ප්‍රස්වාසය ඉවරුණා. අපි දැන් ඊළඟෙත් සතිමත් වුණා නම් ඔන්න 2යි 2යි කියලා ඊළඟ ප්‍රස්වාසය ඉවරුණා. ඊළඟෙත් සතිමත් වුණා නම් 3යි 3යි කියලා ඔන්න ප්‍රස්වාසය ඉවරුණා. අපි හිතමු දැන් හිත පිට ගියා නම් ඔන්න ආයි එකට එන්න ඕනේ. ඔන්න ඒ වගේ ක්‍රමයක් ඉතින් කරගෙන යන්න පුළුවන්. පස්සේ ඉතින් හැබැයි අතාරින්න ඕනේ. ඒ කියන්නේ හිත එකඟ වෙලා ටිකක් මේ අරමුණේම ආස්වාස ප්‍රස්වාස අරමුණේම ඉන්න පටන් ගත්තට පස්සේ ඕක නවත්තන්න ඕනේ. ආ මේ ගණන් කරන එක නවත්තලා ඊළඟට බොහොම සංසුම් මනසකින් ඕනනම් එතෙන්දී තනි එකක් විතරක් හඳුනලා දෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් එකේ ඉඳන් 10 වෙනකන් යන යාමක් කරා මේකෙදී ඊට පස්සේ ඒකෙන් ටික ටිකක් හිත එකඟුණාට පස්සේ ඕනනම් 1 2 කියලා විතරක් කරනවා. එහෙම නැත්නම් in out කියලා දෙකක් විතරක් කරනවා. ඒ වගේ අපි සරල කරන්න ඕනේ. අර මානසික ශක්තිය පුළුවන් තරම් දැන් මේ අරමුණ වෙතම යොමු කරන්න ඕනේ. අර ගණන් කරන ක්‍රමවලට මානසිකාරවලට යොදන්නේ නැතුව. ඊට පස්සේ ඒකත් නවත්තලා දාලා බොහොම සංසුම් මනසකින් වැඩේ කරන්න පුළුවන්. මේ භාවනා කරගෙන යනවා හොඳින් කරගෙන යන්න දැම්ම ධාතුන් බලන්න ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව උදරයේ දැනීමට සිත යොමු කර ඇතිවීම නැතිවීම දකිමින් සිටින විට ඒ අතර සිතුවිලි එනවා. වරහන් ඇතුලේ වර්තමානයේ වාර්තා ගොනු කරන පිළිවෙල. ඒ අතරතුර ඉඳහිට අතීත අනාගත සිතුවිලි එනවා. කයේ ඉදිකටු අනිනවා වාගේ වේදනා, චලන, නහස් කුවර වලින් දියර ගලනවා වාගේ ඒ මොහොතේ ඇතිවීම නැතිවීම දකිනවා. කය ඉදිරියට වාර ගණනක් පහත් වී කෙලින් විය. සිත කය සැහැල්ලු වී දැනීම සියුම් වී නැවත ක්‍රමයෙන් වැඩි දියුණු වේ. ඒ අතරතුර සිතුවිලි වලින් තොරව ඇතිවීම නැතිවීම දකිමි. සක්මන් භාවනාව. ඔබ වහන්සේ වැඩිපුර සක්මන් භාවනාව කරන ලෙස උපදෙස් දුන්නා. සක්මන් පතේදී සමහර වේලාවට පැයක් පමණ එක දිගට යන්න පුළුවන්. සමහර විට සක්මන් පතේ අකමැත්තෙන් මම මගේ කය කවුරු හෝ තල්ලු කරගෙන යන බව දකිනවා. වෙහෙස නිසා නතර කරමි. ඔබ වහන්සේගෙන් යම් උපදේශයක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ අරමුණේ හොඳට ඇති වෙන්න තියෙන ස්වභාවය දැන් දැක ගන්න පුළුවන් නම් නිශ්ශබ්ද මනසකින් වඩා හොඳයි. මුකුත් ගැටලුවක් නම් නැහැ වගේ. කාට හරි මේ ලියපු කෙනාට මා කරේ ගැටලුවක් තියනවාද? මේක සම්බන්ධයෙන් තව දිගට කරගෙන යන්න පුළුවන් නම් දිගට කරගෙන යන්න. හොඳයි. ටිකට කරගෙන යන්න. ඒ කියන්නේ තමන් හිතන්න මෙහෙම අපිටම අපිට දැන් ගෙවල් දොරවල් ඔක්කොම අමතක වෙලා ඉන්න තැන අමතක වෙලා අපිටම දැන් ඔන්න ධාතු ස්වභාවයක් හෝ අපිටම වේදනා ස්වභාවයක් හෝ ආනාපානේම හෝ නැත්නම් බිම්බීම හැකිලීමේම හෝ ඒ ඊටාම සියුම් ස්වභාවයක් දැනෙනවා දැන්. හුදු දැනීමක් පමණයි තියෙන්නේ. අන්නේ දැනීම පමණක් අපි අරමුණු කරගෙන ඒකේ හොඳට සියුම් වේ ඇතින් නැතින් ස්වභාවය දකිමින් වාසය කරනවා. ඉතින් මේක දකින්මින් වාසය කරද්දි පවා හිතේ සතුටක් වුණත් ඇති වෙන්නේ අවස්ථාව තියෙනවා. අමුතුම සතුටක් ඉතින් ඒක බුදුහාමුදුරු එහෙම කියනවා මේ අමානුෂී රතේ හෝති පස්සතෝ උදයබ්බ්‍යංග. ඒ කියන්නේ සමාහලාට මේ හට ගන්නා ස්වභාවය නැති වෙනවා ස්වභාව නැති වෙන ස්වභාවය කියන්නේ මේ තරම් මේ ප්‍රිය උපදන දෙයක් නෙමෙයි. නමුත් මෙතන හිතේ අර කෙලස් ටික දුරු වීම නිසා කෙලස් පහව යාම නිසා මේ බොහොම සැහැල්ලුවක් ප්‍රඥාව වර්ධනය වීම නිසා ඇතිවන ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උද්‍යෝගයෙන් කරගෙන යන්න. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන දැඩි වීරියකින් යුතුව වම් පාය දකුණු පාය යනුවෙන් සක්මනේ යෙදුණෙමි. අරමුණ නොයෙනස්ව දිගටම පවත්වාගෙන යෑමට උත්සාහවත් වෙමි. සිතවිලි ඇවිත් යනවා. එකක්වත් මම කරගත්තේ නැහැ. අවසානයේදී මේ කය මගේ ලෙසට පවත්වා ගැනීමට නොහැකි බවත් නිතර නිතර විනාශ වන බවත් දුටුමි. එසේම වේදනා රිදිලි හිරිවැටීම් සිදුවන නිසා දුක් බවද පාලනයකට නතු කර ගැනීමට නොහැකි නිසා අනාත්ම බවද වැටහීමට විය. අවසානයේ අරමුණ බවට පත් වූයේ මේ කය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙනි. පරයන්කය. පොඩක් ඉන්න. හොතෙන්දී ඔහොම ඒක තේරෙන්න දෙන්න අපි ඕකට වචනේ ගාවන්න යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අන්තිමට අරමුණු උනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බව කියන එකේදී අපි ඕක මානසිකාරයක් වශයෙන් කරන්න ගත්තා නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එතකොට ඉතින් වැරදිලා තියෙන්නේ. ඒ වෙනුවට හොඳට මේ සක්මනේදී වෙන ක්‍රියාවලිය හොඳට හිතට පෙන්ලා දෙන්න. එතකොට එයා පෙන්වන්නේ මොය තුන තමයි. ඒ පෙන්නන දේ අපි බොහොම නිහඬව බලා ගැනීමයි තියෙන්නේ. එතකොට තමයි හොඳට ගැඹුරකට අපේ හිතේ කාවා දෙන්නේ. අපි මේක අපේ අර පොතේ දැනුමින් මේක වර්ණවත් කරන්න ගියොත් අපිට මේකේ හොඳට එන මේ මොකද්ද කියන්නේ ගැඹුර අපි අපි නිකන් විකෘති කරනවා. අර එයා බොහොම ස්වාභාවික එයාගේ මේ රටාව පෙන්නනවා. එයාගේ කතාව අපිට කියනවා. ඉතින් අපි ඒක අහගන්නේ. අපිත් කියවනවා. එතකොට ඉතින් අමාරුයි. ඒ හින්දා දැන් තේරිච්ච එක හොඳයි. ඒ තේරුණ දේ මත ආයි අපි විතර්ක කරන්න යන්නේ නැතුව, අපි කතන්දර ගොතන්න යන්නේ නැතුව, පොතේ දැනුමට දැනුම උතෙන්ට දාන්න යන්නේ නැතුව බොහොම නිහඬව තව ටිකක් බලාගෙන ඉන්න. එතකොට ආයෙත් තව ගැඹුරට වැටෙන්න පුළුවන්. අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය තවදුරටත් ගැඹුරට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් හිත නිශ්ශබ්ද කරගන්නවා. ආයෙත් හොඳට බලාගෙන යනවා. එතන තමයි අපේ හික්මීම තියෙන්නේ. පර්යංකය වෙනදාට වඩා උනන්දු වෙමි. ආස්වාස ප්‍රස්වාස නොයනස්ව පැවැත්වීමට හැකියිය. අරමුණෙන් පිට සිත විසිරී ගියේ නැත. වැඩියෙන් සක්මනේදී සිත සංසුන් වන නිසා පර්යංකයට ඊතරම් වේලාවක් ගත කිරීමට නොහැකි විය. සිතේ සංසුන්කම යහපත් විය. මාහට සුදුසු උපදේශක් පතමි. ස්තෙරුවන් සරණයි. විස්තර මදි. කාගෙද දන්නේ? ස්තෙරුවන් සරණයි. තිබුණට වඩා නිකන් සංසුම් භාවයක් තේරෙනවද? තේරෙනවා. හොඳයි. සක්මන කරගෙන කරගෙන යනකොටද නැත්නම් පරයන්ක කරනකොටද? පරයන්ක ඉන්නකොට සංසුම් වෙනවා. ඔව්. හුඟක්ම කලේ සක්මන. හොඳයි. එතකොට දැන් මොනවද සක්මනේ දැනෙන්නේ? සක්මනේදී වේදනා එනවා. එනකොට මම ඒ වේදනාව ඉතින් හිතට ගන්නේ නැහැ යන්න හරිනවා. ඒක වේදනාව ගැන හිතන්නේ නැතුව හුඟක් වෙලා සක්මන් කළා. පැය දෙකක් හිතනවා වගේ. එතකොට අපි හිතමු මෑණියන්ගේ පාදවලට මොනවද දැනෙන්නේ? පාදවලට තද ගතිය දැනෙනවා. හ්ම්ම්. හොඳට දාඩිය දානවා. හ්ම්ම්. වෙහෙස වෙහෙසකර තත්ත්වයක් දැනෙනවා. ඒ වුණාට ඒ වෙහෙස හිතට ගන්නෙ නෑ මම ඒක අතහැරලා දාලා සක්මනේ යනවා. හැබැයි දෙකක් නම් වැඩි. ඒ කියන්නේ එතන සමබර කරගන්න. ඒ කියන්නේ පැයක් විතර බොහොම තමන්ගේ කයේ සැහැල්ලුවෙන් සක්මන් කරන්න. කියන්නේ අපිටින්ද වීරියෙම විතරක්ම යන්නත් බෑ. එතෙන්ද පොඩ්ඩක් නේ අර කායික සැහැල්ලුවක් ඒකත් අවශ්‍යයි. ඊළඟට පාදයේ දැන් ඒ කියන්නේ හිත පිට යන්නේ නැතුව දැන් මේ අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. හොඳයි. මානසිකාරයක් කරන්නෙත් නැද්ද? නෑ. වම දකුණ කියන්නෙත් නෑ. ආ වම දකුණ කියනවා. වම දකුණ කියනවා. මානසිකාරය. වම දකුණ කියන එක තමයි වම දකුණ කියලා ගමනේ යනවා. ගමනේ යනවා. හොඳයි. එතකොට නොකියත් ඉඳලා බලන්න දැන්. නොකියත් යන්න පුළුවන් මං හිතුවා ඒක වැරදිද කියලා. නෑ නෑ නෑ. දැන් බලන්න උත්සාහත් වෙලා ඒ කියන්නේ මුලින් ඔන්න හිතන්න පැය කාලක් වම දකුණ කියලා යනවා. ඊට පස්සේ දැන් හිතන්න ඔන්න දැන් ගානට මේ කොනේ ඉඳන් එහා කොනටම යන්න පුළුවන්. ඒ වාරේ මොකෙහෙවත් හිත පිට ගියේ නැහැ. ඔක්කොම ටික අල්ලගත්තා. ඊට පස්සේ බලන්න එන පාරදී වම දකුණ නොකිය එන්න බලන්න. නොකිය එන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඒ විදිහට සංසුන් කරන්න. හිත හොඳට සංසුන් වෙනවා එතකොට තව සැහැල්ලු වෙනවා. අපේ නිකන් හිතේ තියෙන ශක්තියෙන් 100%ක්ම දැන් ඒ අරමුණට යොදවන්න පුළුවන්. ඊට පස්සේ ඒ අපිටම දැන් ඔන්න ඒකත් හරි ගියා කියලා වම දකුණ කියන්නේත් නැහැ. දැන් හොඳට සංසුම් මනසකින් ඔන්න දැන් පාදේම තියාගෙන එනවා. ඊට පස්සේ උත්සාහත් වෙන මේකේ තව මොනවද තියෙන්නේ කියලාත් බලන්න. කියන්නේ දැනට තේරෙන්නේ තදගතිය විතරයි. මේකේ නට තව දේවල් තියෙනවා. තව පොඩ්ඩක් උත්සාහයෙන් බලන්න. යටිපතුලට තේරෙන ඇඟේ අනික් කොටස් වලට රස්නේ. ඔව්. එහෙම තේරෙනවා. කමන්නේ පොඩක් යටිපතුලෙත් බලන්න. ඒ කියන්නේ දැන් යටිපතුලේ දැන් අපේ යන يعني ප්‍රධාන වශයෙන්ම දැන් අපි යන මාර්ගයේ තියෙන ලක්ෂණ ටික අපේ යටිපතුලට දැනෙන්න ඕනේ. අපි දැන් ටයිල් පොළවේ යන විදිහ නෙමෙයි ප්‍රලු මේ මොකද්ද මේ නඩුපැදුරක. වැලි පොළවේ ඊට වඩා වෙනස්. ඉතින් ඒ තියෙන විවිධ විවිධ ලක්ෂණ අපි හඳුනා ගන්න හැටි. ඒවා පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. ඒවා පොඩ්ඩක් තියෙනවා අපේ හිතට assume වෙලා හැදිලා එනවා එතකොට. ඊට පස්සේ ඉඳගෙන මොනවද කරන්නේ? ඉඳගෙන මොකද්ද කරන්නේ? පරයන්කේදී මොකද කරන්නේ? පරයන්කේදී මම ආස්වාස ප්‍රස්වාස කරන්නේ. ඒකද බලන්නේ. හිත පිට යන්නේ නැද්ද හිත? නෑ පොඩ්ඩක්වත් හිත පිට යන්නේ නෑ. හිතට සිතුවිලි එනවා. එන එක යන්න අරිනවා. යන්න අරිනවා ආස්වාස ප්‍රාසාසයේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. කොච්චරලා ඉන්න පුළුවන්ද දැන්? පැය භාගයක්, පැයක්. භාගයක්, භාගයක් වගේ ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර ඉවසන්න බැරි වේදනාව එනකොට ඒ සිතුවිල්ල තුලම මම කකුල දිග අරිනවා. හැබැයි සිතුවිල්ල වෙනස් කරන්නේ නැහැ කකුල දිග ඇරියා කියලා. සිතුවිල්ලද මේ අරමුණද? මෙතන තියන අරමුණ. හරි. කමන්නේ. හොඳයි. හරි. එතකොට ආලාපානය දැන් තුනී වේගන යනවද නැත්නම් රළු වේගන යනවද? තුනී වේගන යන ඉස්සලට වැඩිය ගොඩාක් සැහැල්ලුයි දැන්. ආ හොඳයි. ඒ தත්ත්වේ පාත් ගන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. ඒක දිගට කරගෙන යන්න. හොඳයි. යන විදිහ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පාද නමස්කාර කොට වඳිමි. මම පුණ්‍ය භූමියට ආදුනිකයෙකු වෙමි. ඔබ වහන්සේගේ අනුශාසනා උපදෙස් පිළිපදමින් මේ වෙනතුරු ආනාපාන සතියෙන් සක්මන් භාවනාව කරන්නෙමි. පර්යංකයේදී සිත විසිරීම සිතේ කතාව විනාඩි 15ක් 20කින් නවතී. එතෙන් සිට හිස්සූ දෙයක් ලෙස විනාඩි 10ක් පමණ බලා සිටින විට අලස බවක් සිතට දැනී නින්දට බලවන බවක් හෝ අත් දෙකින් එකක් ගැස්සෙනු වරක දැනෙනු ඇත. එවිට මා හෘදයේ රිද්මය දෙස බලන්නට පුරුදු වූයේ ශරීරයේ සංවේදනා නිරීක්ෂණයකින් පසු හිතේ අලස බව නැති කර ගැනීමටයි. ටික වේලාවකින් නැවත ආනාපාන සතියට සිත යොමු කරමි. එවිට එය කරගෙන යා හැක. සක්මන් කිරීමේදී ඊට හොඳින් හිතට එන අරමුණු නවතා ගැනීමට ගැනීම පහසු වේ. එය පර්යංකයේදී ශක්තියක් වන බව මේ භාවනා වාරයේදී ඉගෙන ගතිමු. ඔබ වහන්සේගෙන් තවදුරටත් මාව නිවැරදි කර උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේගේ ධර්මානුශාසනාවෙන් තවදුරටත් භාවනාව භාවනාවේ යෙදෙමින් ඉදිරියට යෑමට සිතට වීරයක් ඇතිවේ. ඔබ වහන්සේටත් ඊතා ඉක්මනෙන් නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු පින් කුසල් කුසල ධර්මයන් හේතු වේවා. යන විදිය හොඳයි. සක්මන කරනවා. විශේෂ දෙයක් නැහැ මට නම් කියන්න. ඒ කියන්නේ යන විදිය උත්සාහයෙන් කරගෙන යන්න. පොඩක් මේ ප්‍රියංක මැනි මේද හරිය පොඩක් කියන්නේ. පරයන්කේදී පරයන්කේ පරයන්කේදී සිත විසිරීම සිතේ කතාව විනාඩි 15ක් 20කින් නවතී. ආ හරි. දැන් ඒකේ මේ ඒ කියන්නේ දැන් ආනාපාන සතිය පොඩ්ඩක් සමනය වුණාට පස්සේ අර පපුවේ හෘද ස්පන්දනය දානවා කියලා කියන්නේ. ඉතින් ඒකෙදි අර ඊළඟට ඒකෙත් ඉන්න පුළුවන් නම් වැරද්දක් නැහැ. හැබැයි දැම්ම එතෙන්ට යන්නේ නැතුව පොඩ්ඩක් කියන්නේ කම්මැලි කමක් එනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මෙතන අරමුණ සියුම් වෙලා නාසිකාග්‍රේම හිත තියාගෙන ඉන්නකොට අර කරන්න දෙයක් නැති වගේ තේරෙනකොට කම්මැලි කමක් එන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඒකාතකෙන් භාවනාවේ වර්ධනයක් හදලා තියෙනවා. ඒ කියන්නේ අපේ හිතේ ඒ කියන්නේ දැන් මේක සම්පූර්ණ තීන මිද්දට බර කරගත්තොත් නිින්ද යනවා. හැබැයි මේකත් තේරුම් අරගෙන මේ එන්නේ තීන මිද්දය නීවරණයක් කියලා තේරුම් අරගෙන ඒකත් ජය අරගෙන මෙතනම තියාගෙන ඉන්න පුළුවන් නම් අන්න නීවරණ පහම ජය ගන්න පුළුවන්. ඒ අපිට කාමච්ඡන්දේ එහෙම පහව යනකොට එන්නේ ටිකක් කම්මැලි කමක්. හැබැයි හිත එකඟ වෙලා තියෙනවා දැන්. හැබැයි මේ කම්මැලි කම දැන් අපි ඕන්ට වඩා කම්මැලි වුණොත් නින්දර වැටෙනවා. දැන් අපි මෙතන තියාගෙන ඉන්නේ නැතුව එකපාරටම වෙන තැනකට දාන්න ගියොත් අර මෙතන හැදෙන්න පුළුවන් තව සියොම් භාවය නැත්නම් සමාධියේ වර්ධනය වෙන්නේ නැතුව හිත වෙන තැනකට යනවා. ඉතින් පොඩ්ඩක් මම හිතනවා සමාධිය වර්ධනය වෙන්න දෙන්න ආනාපානියත් එක්කම තව ටිකක් යන්න. ඒකත් එක්කම මෙතන තියාගෙන ඉන්නවා. ඒතර කිසියම් හිතේ අපිටම කරදරයක් නැහැ. ආස්වාසත් ප්‍රසආසත් එක හිටියා. ඒකත් සියුම් වුණා. ඊළඟට නාසිකාග්‍රේම හිත පවත්වගෙන ඉන්නවා. ඒ ස්වභාවය අපිටම පැය භාගයක් විතර ඉන්න පුළුවන්. නැත්නම් විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්. පොඩි කම්මැලිකමක් දැනෙවි. ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන් බවට Tamanට හොඳට ස්ථිර කරගන්න. හොඳට විශ්වාසයෙන් දැන් ඊළඟ පරයන්කටත් ගියා. අපි දුම් පැය කාලක් 20ක් යනකොට මේ මෙතන හිත එකඟ වුණා. ඒ தත්ත්වය ඔන්න විනාඩි 20ක් විතර පවත්වාගෙන ඉන්න පුළුවන්. එහෙමනම් අපිට තව ටිකක් අනිත් පැත්තට දැන් හැරෙන්න පුළුවන්. සමහරවිට මේ පැත්තෙන්ම යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තව ටිකක් ඒ தත්ත්වයෙන් වර්ධනය කරන්න. තෙරුවන් සරණ වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු දෙකක පමණ සිට ආනාපාන සති සහ සක්මන් භාවනාව කරමි. සක්මන් භාවනාව පැයක් පමණ හොඳින් කළ හැකිය. පසුගිය පරයන්ක දෙක තුනකදීම ආනාපාන අරමුණට සිත තබා පැය භාගයක් පමණ වෙහසුනද සිත තැම්පත් නොවන බව වැටහේ. පසුව අරමුණෙන් සිත බැහැරකොට කයට සිත ගැනීමෙන් හෝ සිත දෙස බලා සිටීමෙන් සිත ඊට හොඳින් තැම්පත් වන බවක් පහසුවෙන් එය සිදුවන බවක් දැනේ. මෙසේ සිත අරමුණෙන් බැහැර වී අනිශ්චිත තත්වයට පත්වීම සිදුවිය හැකිද? නැත්නම් සිත තැම්පත් වී යයි රැවටීමකට හසු වීද? තවද තනිව වාඩි වී සිටින විටද සිත කය තුලට බැස ගන්නාක් වැනි හැඟීමක්ද සිතවිලි එන ආකාරය බැලීමටද හැකි වේ. මේ తત્ත්වය පහදා භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? දැන් මට පොඩ්ඩක් විස්තර කරන්න ආනාපාන සතිය වඩන හැටි. ආනාපාන සතිය සියුම් වෙලා අහහ එන අර මුකුත් නොදැනෙන තත්ත්වයට එනවා. ඒක මම කාලයක් තිස්සේ කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ වේදනාව දිහා බලන්න කියලා. ඒවත් කරගෙන ආවා. මේ පහුගිය දේ ටික දෙකුණින් තමයි සිත ඒ තත්ත්වයට එන්නේ. කවරි වද වෙනවා වගේ. ඒ කියන්නේ දැන් කියන්නේ වේදනාව බලන්නත් පටන් ගත්තට පස්සේ එහෙමද? එතකොට මොකද වෙන්නේ? වේදනාව බලනකොට මොකද වෙන්නේ? සමහර වේදනාවක් නම් ඒවම තියෙනවා. සමහර වේදනාවක් නැති වෙලා යනවා. දැන් කකුල් තනිස් වගේ දේවල් නැති වෙන්නේ නැහැ. ඉතින් කකුල් දිගාරින්නම වෙනවා. කකුල දිගාරින්න වෙනවා. හා ඒ කියන්නේ වේදනාවක් නැති වෙන්නේ නැහැ. හරි. මං අහන්නේ දැන් මේක වේදනාව බලනකොට හිතට මොකද දැනෙන්නේ? ඒක නැති වෙලා යන බව තේරෙනවා. වේදනාවක් නැති වෙලා යන බව තේරෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ආයේ මොන මොකක් හරි වෙන තැනකට අරමුණ අරමුණ දානවා. ගන්නවා. හා හා එතකොට ඒකත් බලනවා. ඔව් ඒවත් බලනවා. එහෙම පැයක් විතර එහෙම ගත කරන්න පුළුවන්. හොඳයි. එහෙම දැන් කොච්චර කාලෙකට බැලුවද? ඒ කියන්නේ මේ මේ සැරේ පළවෙනි දවස් දෙක තුනේ මට ඒ දේ සිද්ධ වුණා. මේ පළවෙනි දවස් දෙක තුනේ තමයි සිත පරයන්ක දෙක තුනේ. දැන් ඊයේ අද එම එහෙම නැති වුණාට පස්සේ මම මේක වදින් වදයක් කියලා හිතලා තමයි ඒක නැවත්තලා මම ඒකට කය දිසට ගත්තාම අර ඉබේම අර අනිසිත තත්ත්වය වගේ නිශ්චල තත්ත්වය එනවා. නිශ්චල තත්ත්වෙ මීට කලින් ඇවිල්ලා තියෙනවද? ඔව් ආනාපාන සතිය කරනකොට සාමාන්‍යයෙන් එනවා ඒක. නෑ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපිට ওই නිශ්චල තත්ත්වය කියන එක නිකන් ආනාපාන සතියේදී සමත පැත්තෙනුත් එන්න පුළුවන්. මේකයි උදන පැටලව ගන්න හුඟක් වෙලාවට. මොකද ආනාපාන සතිය සමතෙනුත් යන්න පුළුවන් විපස්සනාත් යන්න පුළුවන්. ඒ හින්දා ඕක හොඳ සම්පූර්ණ විපස්සනා පැත්තකින්ම තමයි උතෙන්ට යන්න තියෙන්නේ. අනිත් වෙලාවට සමහරවිට අපි මුලා වෙනවා මේ හිතේ අරමුණ සියුම් වුණාම ඒ සියුම් භාවය තුළ හිත පවතිනවා. ඒක එතනදී අපි ඔහේ හිටියා කියලා ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. අපි එතනట్లా ඉන්න පුළුවන්. බය ගානක් ඉන්න පුළුවන්. නමුත් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවක් වඩා ගන්න නම් මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන සංස්කාර අධ්‍යයනය නැවත නැවත බලන්න ඕනේ. ඒක වෙහසක් ඇත්තටම. ඒක ඒ කියන්නේ එතන සැපයක් නැහැ. <laughs> එතන දුකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ මේ විපස්සනාව වඩනවා කියන එකේ යම් වෙහසක් තියෙනවා. නමුත් ඒ හරහා තමයි ප්‍රඥාවක් දිනුනේ. ඒ නිසා අපි ආනාපාන සතිය තුළ බොහොම සෞම්‍යව බොහොම හොඳ සමාධියක් හදාගෙන ඒක ඇතුළේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ දැන් කියවලා බලන්න සල්ලේක සූත්‍රය බුදුහාඳුර කියනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඔන්න රූපාවචර ධ්‍යාන හතර ගැනම කියනවා. හතර ගැනම කියලා කියනවා මහණෙනි මෙතන තියෙන ditta ධම්ම සුඛ විහරණයක් විතරයි. කෙලස් කැපීමක් නැහැ. ඊළඟට අරූප ධාන හතරම ගැන කියනවා. අරූප ධාන හතරම ගැන කියලා කියනවා බුදුරජාණන් වහන්සේ මෙතනක් තියෙන්නේ මේ සමාධි සුඛයක් විතරයි කෙලස් කැපීමක් නැහැ. ඉතින් එහෙනම් ප්‍රඥාව වර්ධනය කරන්න නම් අනිවාර්යයෙන් විපස්සනාට බහින්න ඕනේ. එතන හැබැයි යම් වෙහසක් දැනෙනවා. අනිවාර්යයෙන්ම වෙහසක් දැනෙනවා. ඒ හින්දා මේ ඔපෑමක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් දරාගෙන යන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ ඒ ඒක බලබලා ඉන්නකොට හැදෙන තත්ත්වයක් තමයි අනිසිත තත්ත්වයක් කියන්නේ. නැතුව මේ ඒක බලන එක අත්හැරිලා හරහා හැදෙන එකක් නෙමෙයි. ඒ හින්දා අපි ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. එකඟ කරගත්තාට පස්සේ අපි තුමු වේදනාම වෙන්න ඕනේ නැහැ ඉතින්. අපි තුමු කයේ දැනෙන දැන් අත් දෙක තියන් ඉන්නකොට දැනෙන දේවල්. කියන්නේ මේකයිලා මේ තද බල වේදනාවක්ම වෙන්න අවශ්‍ය නැහැ. ආනාපාන සතියෙන් අපේ සති මේ හොඳට සමාධිය වැඩුණා නම් සියුම් වේදනාවක්, සියුම් මේ තදවීමක්, රළුවීමක් පවා හොඳට තේරෙන්න ගන්නවා. එතෙන්ට හිත එකඟ වෙන්න ඕනේ හැබැයි. කියන්නේ නාසිකාග්‍රයේ තියෙනකොට ඒක තේරෙන්නේ නැහැ. නමුත් අපිට දැන් මෙහි අත් දෙක තියෙන තැනට අපි නැවත නැවත ඒ අත් දෙක තියෙන තැන අරමුණු වෙනකොට නාසිකාග්‍රයේ එකඟ වෙච්ච හිත මෙතෙන්ට එන්න ගන්නවා. එතකොට අන්න මෙතන තියෙන ස්වභාවය තේරෙන්න ගන්නවා. ඊට පස්සේ මේකත් නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත බලනකොට තමයි අන්න එතන එතන තියෙන ස්වභාවය ගැන පොඩ පොඩ පොඩ අපිට යම් අවබෝධයක් එන්න ගන්න. ඉතින් ඒකම විතරක් නෙමෙයි තව කායික වශයෙන් දැනෙන ඕනම දෙයක් වළංගුයි. ඒ හැම දෙයක්ම හොඳින් නිරීක්ෂණය කරනවා. ඒ තුල තමයි ප්‍රඥාවක් අවදි වෙන්නේ. සක්මනේ කොහොමද කරන්නේ? සක්මන පැයක් කරන්න පුළුවන් හොඳට හොඳ සිත් වෙනවා මම හිතන්නේ මට තේරෙන විදිහට. හොඳයි. එතකොට කොච්චර කාලයක් විතර සක්මන කළා තියෙනවද? මේ ළඟ තමයි මම ඇත්තට වැඩියෙන් කරන්න පටන් ගත්තේ ටිකක් අඩුවෙන් තමයි කරේ. කරේ. හා හා. දැන් මාස 6ක් විතර වෙලින් තිස්සේ තමයි ටිකක් කරගෙන යන්නේ. සම්පූර්ණයෙන් කරන්න. ඒ කියන්නේ ගෙදෙත් බහනා කරනවද? ඔව්. කරනවා. දවසට දෙසරයක් විතර වගේ. සක්මන පැය දෙකක් විතර කරනවද? ඔව්. හොඳයි. එතකොට සක්මනේදී මේ මොනවද තේරෙන්නේ? හොඳටම හිත තියාගන්න පුළුවන් පිට බහැරට නොගිහිල්ලා තියාගන්න පුළුවන් පත්තුලට ඊට පස්සේ ඒක නොදැනීම ඇවිදින්න පුළුවන් හිම වෙලසක් නැතුව වටපිට බැලුවත් හිත අහකට යන්නේ අරමුණේම තියෙනවා හොඳයි ඒකේ දැන් බලන්න ඒ කියන්නේ දැන් ඒ දැනෙන දේ තුළ හට ගන්නා ස්වභාවය නැති වෙන ස්වභාවය බලන්න ගන්න. තේරෙන හොඟක් රට පිටිපස්සට යනකොට නිකන් ඒව නෑ නෑ කියන එක තමයි තේරෙන්නේ. හොඳයි. එතකොට එහ මේ අපිටම දැන් තද ගති, රළු ගති, උණුසුම් ගති තියෙනවනේ. දැන් ඔය ඒවැයි ඒ ස්වභාවයට හිත යන්නෙත් නැද්ද දැන්? නිකන් අහු වෙන්නේ නිකන් ඇතීමක් නැතිවක් පමණද දැන්? හුඟක් වෙලාවට ඒක තමයි තේරෙන්නේ. දැනීම නැති වෙනවා, අපවලුත් එකක් ඇති වෙනවා. හරි. දෙකට කරගෙන යන්න සක්මන නම් හොඳයි. සක්මන හොඳයි. පරයන්කෙදිත් පොඩ්ඩක් මේ ආනාපාන සතිය දිහාම උනත් කමක් නැහැ. එතන ආස්වාස ප්‍රස්වාස කියන සංඥාවෙන් නැතුව එතනත් මේ දැනීම් සංඥාවෙන් ගන්න දැන්. ඒ කියන්නේ එතනත් දැන් නම කරන්න යන්න අවශ්‍ය නැහැ මේක ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා. හැබැයි ඒ ඒ දැනෙන ස්වභාවය දකින්න ඕනේ ඇති වෙන හැටි නැති වෙන හැටි. එහෙමත් තේරෙනවා ස්වාමීන් ඒක ඒක බලන්න. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඔතන අපි ප්‍රඥා පැත්තට දැම්මේ නැත්තම් සමත පැත්තට දැවෙනවා. මේක ඉබේ යන්න ඉඩ තියෙනවා. ආයි අර එතන මොකද අපි බලන දෘෂ්ටි කෝණයනේ. අපි නිකන් අර ස්වභාවය තුළ ඔහේ ඉන්නකොට අරමුණ නිකන් ස්ථිරයි වගේ. ඒ ස්ථිර අරමුණ තුළ එහෙම බලන් ඉඳීම තුළ එතන හිත සමාධි වෙනවා. ආයෙ සමත පැත්තකට යන්නේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ආරම්භයේදී වම දකුණ වශයෙන්ුත් ඉන්පසු රළු සිනිඳු වශයෙන්ුත් දැනුනි. ඒ අනුව එම දැනීම් පටවි වශයෙන් අරමුණු කරගෙන සක්මන් කළෙමි. ඉන්පසුව සක්මන් කිරීමේදී දැනුනේ ඇටසැකිල්ලක් ගමන් කරන ආකාරයේ ස්වභාවයයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි. මේකට කරගෙන යන්න. ඒ කියන්නේ උතෙන්දී සමහරලාට ඇතම් කෙනෙකුට ඒ වගේ අර අපේ අර මම ඇවිදිනවා කියන සංඥාව වෙනුවට නිකන් මෙතන මේ ඇටසැකිල්ලක් ඇවිදිනවා වගේ කියන සංඥාවක් එනවා. ඒක වැරද්දක් නෑ. දෙකට කරගෙන යන්න. පර්යංක භාවනාව ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව අවුරුදු එකහමාරක් පමණ කාලයක සිට භාවනා කළෙමි. ඒ අවස්ථාවේදී සමාධි තත්වයට පත්වේ. එම අවස්ථාවේදී අනිත්‍ය වශයෙන් ආස්වාස ප්‍රස්වාස පිළිබඳ අරමුණු කිරීමේදී ලෝකයේ සියලුම දේවල් විනාශයට පත්වන බවත් අවසානයේ හිස් අවකාශයක් සහිත බවත් දක්නට ලැබේ. වරහන් ඇතුළ අරමුණු වේ. සිතට සුවදායක බවක් ඇති වේ. මේ දිනවල කරන භාවනාවේදී ශරීරයට දැනෙන තදවීමක් වරහන් ඇතුලේ අත් දෙක තබාගෙන සිටින විට දැනෙන බරගතිය අරමුණු කරගෙන භාවනාව වැඩිීමේදී දණහිස්වල සිට උකුල්ලට දක්වා අත් දෙක දෙපා මත තදවීම ලිහිල්වීම වශයෙන් ක්‍රමයෙන් ගමන් කරන ස්වභාවයක් දැනුණු අතර එමගින් එම අස්තීන් බිදී යන බව වැටහුණි. අවසානයේ ශරීරයේ කොටස් අස්තීන් කැබලි වලට කැඩී ඇති බව මෙනෙහි විය. වරහන් ඇතුලේ අරමුණු විය. ගරු ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මාර්ගඵල අවබෝධය ලැබේවා. එසේම වේවා. කය බලන විදිය හොඳයි. ඒ කියන්නේ කයේ ওই විදිහට ඒ කියන්නේ දැනෙන දේවල් හොඳින් බලමින් යන්න මේ කරගෙන යනවා හොඳයි. කලබල වෙන්නේ නැතුව දිගට දිගට කරගෙන යන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම අවුරුදු 1කමාරකට පමණ පෙර භාවනාව කිරීමට ඇරඹු අතර පසුගිය මාස කීපයේදී සක්මන් භාවනාවට වැඩි කාලයක් ගත කෙලෙමි. පහත දැක්වෙන්නේ පසුගිය මාස 4-5 කාලය තුල ලැබූ අත්දැකීම් පිළිබඳ කෙටි විස්තරයකි. සක්මන් භාවනාව ආරම්භයේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළ අතර දෙපැහි සතිය පිහිටුවා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. දැඩි අදිෂ්ඨාණයෙන් හා වඩාත් වීරයෙන් යුතුව දෙපැහි සතිය පවත්වා ගැනීමට හැකිවිය. සිතවිලි හෝ ඇතුළත කතාවෙන් බාධාාවක් නොවිය. ඉඳ හිට එන සිතවිලිද දැනුවත් වූ විගස ඉවත්ව ගිය බව හැඟිනි. දෙපය පොළවේහි ස්පර්ශ වන අයුරු හොඳින් දැනුවත්ව බාධා වලින් තොරව සක්මන් කිරීමට හැකි වූයෙන් එහි ධාතු ලක්ෂණ නිරීක්ෂණය කිරීමට ඇරඹිමි. දෙපා වැලිමලුවේ සහ ලනුපැදුරේ ස්පර්ශ වන විට ඇතිවන තද ගතිය, රළු ගතිය මෙන්ම උණුසුම් සහ සිසිල් ගතිද විටක ඒවායේ ඇති තෙත් බව වරහන් ඇතුලේ ඇලෙන සුළු ගතිය ද හොඳින් නිරීක්ෂණය කළෙමි. ලනුපැදුරේදී බොහෝ විට දැනෙන තද සහ රළු ගති විටක පහව ගොස් යම් පමණක මෘදු ගතියක්ද දැනුනි. එහෙත් මේ අවස්ථාව වන විට සිතවිලි වලින් සහ ඇතුළත කතාවෙන් ඇතිවන බාධා වැඩි වෙමින් පැවතිනි. අදිෂ්ඨානය සහ වීරිය වැඩි කල විට එම බාධා අඩුවන බව හැඟිනි. පර්යංක භාවනාව. පර්යංකයේ හිඳ සකස් වී ඉරියව්වට සිත යොමු කළ විගසින් වරහන් ඇතුළේ තප්පර කීපයක් ඇතුළත ආස්වාස ප්‍රස්වාසය ඊතා සිහින්ව සහ සුමටව දැනේ. එසේම දැනෙන නොදැන තරමට සිහින් වූ මෙම හුස්ම රැල්ල ඊටමත් කෙටිය. මෙම සිහින් කෙටි හුස්ම රැල්ලට සිත යොමා සිටින විට එය කෙමෙන් කෙමෙන් ගොරෝසු වන බව හා දික්වන බව නිරීක්ෂණය විය. මෙම වෙනස් වීම එනම් හුස්ම රැල්ලේ කෙටි සහ සියුම් වීම සහ ඉන්න අනතුරු දික් සහ ගොරෝසු වීම දිගින් දිගටම සිදුවේ. හුස්ම රැල්ල දික් වූ අවස්ථාවේදී එහි මුල මැද සහ අග නිරීක්ෂණය කරන විට එය හුස්ම වරහන් ඇතුළු හුස්ම රැල්ල නැවතත් ඉක්මනින්ම සියුම් හා සහ කෙටිවන බව නිරීක්ෂණය විය. ස්වාමින් වහන්සේ හුස්ම රැල්ල සිහින් කෙටි වී සම්පූර්ණයෙන්ම සංසිඳීමට ආසන්න බව දැනුණත් එය නැවත නැවතත් ගොරෝසු සහ ඕලාරික වන්නේ කුමන නිසාදයි කුමක් නිසාදයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ උතන අපි පාලනය කරන්න යන එක ඒ තරම් සුදුසු නැහැ. අපිට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ කියලා අපි බාරගත්තාම අර කියන්නේ අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙනකොට දැන් මේක ඊළඟට සියුම් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. එතනම එනවා එක්තරාන්දකින් යම්කිසි නිකන් ආතති ගතියක්. මොකද අර හිත ඉඩ දෙන්නේ නැහැ. හිත නිකන් ග්‍රහණය කරගෙන ඉන්න ගතිය වැඩි. ඔය හරියට එනකොට නිකන් අත්හැරලා දාන්න තියෙන්නේ. නිකන් බලන බලන බැල්ම තුලත් ටිකක් සංසුම් බැල්මක්. එහෙම නැත්නම් ටිකක් තද තදට බලන බැල්මක් නෙමෙයි, බොහොම සුමටව බලන බැල්මක්. අනුන්ගේ දෙයක් දිහා බලනා වගේ බැල්මක්. ඔතන වීරය ටිකක් වැඩි ගතියක් තමයි මට නම් තේරෙන්නේ. කියන්නේ අපි ටික ටික එහාට යනකොට අපි තුමු අරමුණ දැන් හොඳට කියන්නේ අරමුණත් එක්ක අපිට ඉන්න පුළුවන්කම තියෙනවා නම් අපි අනවශ්‍ය වීරයක් යොදන්න සුදුසු නැහැ. දැන් පුළුවන් තරම් වීරය අඩු කරලා බලන්න. කියන්නේ මම මේ කියන්නේ භවනාව වැඩෙන අවස්ථාවේදී. දැන් මුලදී හොඳට වීරය තිබුණා. අපි ඕනනම් ආස්වාස ප්‍රසආස කියලා මෙනෙහිත් කරා. ඊට පස්සේ ඕන මෙනෙහි කිරීම නතර කරා. ඕන ආස්වාසය ප්‍රසආසයක් ගානේ බලාගෙන යනවා. ඒකේ දිගක ටික සබහායත් වැටෙනවා. සොන්න දැන් ආයි පොඩ්ඩක් වීරය ලිහිල් කරනවා. දැන් එයාට නිකන් පොඩ්ඩක් නිදැල්ලේ වෙන්න ඉඩ හරිනවා. පොඩ්ඩක් අත අයින් කරා වගේ. ඊට පස්සේ ඔන්න අපි මුලැමැදාග බලනවා. නිකන් හරියට නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. දැන් ආයි පොඩ්ඩක් නේ අපි අයින් වෙලා තමයි බලන්නේ මේක. බොහොම වෙන්නේ ඉඩ හැරලා බොහොම සංසුම් මනසකින් බලාගෙන යනවා. ඊට පස්සේ නිකන් අපි අර දැඩි ග්‍රහණය කරන්න ගියොත් මේක ආයි අර වෙන්නේ නැහැ. සංසෙන්දෙන්නේ නැහැ. සංසෙන්දෙන්න නම් අපි පොඩ්ඩක් අයින් වෙලා පැත්තකට වෙලා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලාගෙන යනවා. එතකොට අන්‍යස් තව පොඩ්ඩක් නිකන් ඈතට ඈතට යනවා. නැත්නම් තුනී වෙලා යනවා, සියුම් වෙලා යනවා. අන්නේ ස්වභාවයට අපි ඉඩ දෙනවා. හැබැයි අපි නිින්දට යන්නත් බෑ. අවදියෙන් ඉන්නත් ඕනේ. බොහොම සියුම්ම දැන් ඒක තැම්පත් වේගෙන යනවා. අපිත් බොහොම ඇහැ ගහගෙන ඉන්නවා තැම්පත් වෙනකම්. සියුම්ම බලාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් පොඩ්ඩක් ඔතන වීරයේ පොඩි අඩු වැඩි කිරීමක් තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවක් දිගටම කරගෙන යෑමේදී කමඨහන් පිරිසුදු කිරීම කුමන ආකාරයකට කිරීම සුදුසු වේදයි පහදා දෙන්න. එනම් මාසයකට එක් වතාවක් සතියකට වතාවක් ගැටලුවක් පැමිණි විට මාස 3-4කට වරක් පමණ මෙවැනි වැඩමුළුවකට පැමිණි පසු ආදී ලෙස වැඩමුළුවකට සහභාගී වීමට නොහැකි විට ගැටලු ප්‍රශ්න විසඳාගත හැකි වෙනත් ආකාරයක් තිබේද? තෙරුවන් සරණයි. <laughs> දැන් මෙහි විතරක් නෙමෙයි ඉතින් වැඩසටහන් තියෙන්නේ කොළඹත් ලොකු සන්නාංශෙත් වැඩසටහනක් කරනවා වැඩසටහන් කීපයක් කරනවා මමත් එකක් විතර කරනවා ඉතින් ඒ වලත් පුළුවන් නම් සහභාගී වෙන්න ඊළඟට නිස්සරණ වනේ මේ මාසයකට දවසක් එක දවසේ වැඩසටහනකුත් තියෙනවා පළවෙනි සෙනසුරාදා එක් දවසේ වැඩසටහනකුත් තියෙනවා පුළුවන් නම් ඒකට උනත් සහභාගී වෙන්න පුළුවන් ඔය ක්‍රම ටික තමයි දැනට තියෙන්නේ ඉතින් අනිත් එක ඉතින් අර හරියටම නිශ්චිතව කියන්න බෑ සතියක් ගානේ ඔක කතා කරන්න ඕනද මාසයක් ගානේ කතා කරන්න ඕනේද කියලා. Taman දිගට වැඩේ කරගෙන යන්න ඒ කියන්නේ සතිය හොඳට ඉස්සරහට එනකොට Tamanටම පොඩ පොඩ තේරෙන්නත් ගන්නවා. ඊළඟට පුළුවන් පුළුවන් වෙලාවට ඉතින් වැඩසටහන් වලට සහභාගී වෙන්න. එතකොට ඉතින් Tamanට වැටහීමක් ඇති වෙනවා මේ යන රටාව සම්බන්ධයෙන්. ලිඛිත ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න. හරි. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම 2013 17 තමයි ඉස්සෙල්ලාම නිසරණ වනයේට ආවේ. හරි. එතන දවස් රිට්‍රීට්ස් දෙක තුනකට සහභාගී වුණා. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්ස මට ඇත්තටම කාර්යබහුල ජීවිතයක් මම ගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ අවුරුද්ද ඊට පස්සේ 17 තාම තායි මෙහාට එන්න පුළුවන්කම තිබුණේ. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ඒ කියන්නේ එතකොට මම ආනාපාන සතිය චුට්ටක් වැඩුවා. සක්මනේ මට කෙරුන්නේම නැහැ. මේ එනවට ප්‍රායෝගික ගැටලු තියෙන නිසා ස්වාමීන් වහන්සේ මම පුරුදු වෙලා තිබුණේ ඒ කියන්නේ මං මොන මං ඒ කියන්නේ මොන හරි දෙයක් සිදුවීමක් දිහා බලන්ඩ මං හුරු වෙලා තිබුණේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේක ලෝභ සිතක්ද ද්වේෂ එකක්ද මෝහ එකක්ද කියලා. ඒ කියන්නේ භාවනාවක් හිටින් මේ ස්වාමීන් වහන්සේ මම මේ කරගෙන ගියේ දිනා ජීවිතේ මේ ගොඩක් ගැටලු වලට මුහුණ දෙනවා රාජකාරියේ. ඒක නිසා මං එහෙම පුරුදු වුණා ස්වාමීන් වහන්සේ. මොකද මට බෑ මේ ප්‍රායෝගිකව මේ පාඩිලා කරන්න බෑ. පාඩිවිලා කරන්න විදිහක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේම මට විදිහක් නැහැ සක්මන කරන්න. මම සක්මන කියලා කරනවා නම් කරොත් කියලා තිබුණේ ස්වාමීන් වහන්සේ කාපාක් එකේ ඉන්න ඔෆිස් එකට යනකම්. හරි. මට යන්න පුළුවන්ද කියන එක විතරයි බැලුවේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම හිතුණා මේක මම මේ විදිහට ගියොත් ඔය අටලෝදාමන කම්පා නොවන මනසක් අපි හදා ගන්න ඕනේ. ඒක නිසා කියලා හිතලා මම හැම විදිහට එහෙම හිතන්න පුරුදුනේ. මට පහුගිය අවුරුද්දේ ගොඩක් ප්‍රශ්න ඇති වුණත් මට ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ධෛර්යය ආවේ ස්වාමීන් වහන්සේ මම හිතපු විදිහට, ඒ විදිහ ගිය විදිහට. මේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ රිට්‍රීට් එක සහභාගී වෙලා මම මේ ආනා පරියංක භාවනාවයි මේ සක්මනයි කරා. ඒ දවස්වල මම සක්මන කරේ වම දකුණ කියලා යන එක. ඊනොට සමනස මේ පාර පළවෙනි මාතාවට මෙහාවට පස්ස තමයි පයේ දැනීමට මොකක්ද කියන එක මම අවබෝධ වුණේ. ඒකම මම ඇත්තටම මම ඉස්සර සක්මන්ට මම ඇත්තටම කැමති වුණ නැහැ. මේ පාර මම වැඩි හරියක්ම කරේ යෙදුනේ ස්වාමීන් වහන්සේ සක්මනේ. ඒක මට හරියට හිත තැම්පත් වුණා. හොඳයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ එකපවතාවක් මේ පැත්තේ කරාදී සක්මන කරලා මම පණියන්කට ගියාට පස්සේ මට මේ සුදුවීමක් ඉතිසලා තිබුණ නැහැ. හිත හොඳට සංසුන්ල ඉස්ලාම ගොරොසුට ආනාපාන සතිය දැනුණා. ඊට පස්සේ සියුම් වෙලා ගිහිල්ලා මට දුන ආනාපාන සතිය එක හුස්ම නැති වෙලා ඊළඟ එක පටන් ගන්න යද්දි චූටි පොඩි හිඩසක් තියෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ. ඒක හැම වෙලා ඊට පස්සේ ඒක විනාඩි 45ක් වගේ තිබුණා ඒ తත්වය. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊළඟ පරියන්ක වලට කිසිම විදිහට හිමාවෙ නැහැ ඒක. හරි. ඊට පස්සේ මම ඒ දවසම හරිම හරිම ප්‍රමෝදමත්. ඒක රෑත් මට නිින්ද ගියාට නිින්ද ගියේ නැහැ වගේ. ඒ එක වතාවයි මට වෙලා තිබෙන ස්වාමීන් වහන්සේ එක. හරි. ඊට පස්සේ ඉඳාමතර සාමාන්‍ය මගේ සාමාන්‍ය ජීවිතයේ උදරාබාධයක් තියෙන නිසා මට වේදනාවක් එනවා. මම ඒක භාවනාවක් හැටියට නෙමෙයි. ඒකට මම ඒ වේදනාව දිහාට බලන්න පුරුදු වෙලා තියෙනවා. මොකද මට ඒක එපා කිව්වත් ඒ වේදනාව නෑවිල්ල ඉන්නේ එනවා. මට කරන්න දෙයක් නැහැ. ඒක නිසා ඒක බලද්දි මට වේදනාවයි තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ වේදනාවේ මං හිතුවට උදුරේ යටිපත්ති කියලා යටිපත්තේ නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ කකුල හරහා එන්නේ. ඒ වගේම වේදනාවෙත් ඒක ඒකේ ඒ වේදනාව අතර වේදනාව එක දිගට පවත්වන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතා ඒකද පැවතිනව නැතිනව පැවතිනව නැතිනව වේදනාවෙත් වේදනා අතරත් වේදනා තියෙනවා. හරි. ඒ වගේ එක තිබුණා. ඒක හැබැයි භාවනාවක් හිටියේ මේ ස්වාමීන් වහන්සේ මාකේ වඩන්නේ. ඒක කොයි වෙලාවටද බලන්නේ? එන වෙලාවට තියෙන වෙලාවට බලනවා. ඒ කියන්නේ ඒ ඒ තියෙන ලාවට හිත සංසුන් කරගෙන ඒක දිහා බලන්න පුළුවන්ද? බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක තුලම හිත ඉන්නවද එතකොට? ඒකේ තුලම ඉන්නවා. ඒක වේදනාව තියෙනවා ස්වාමීන් වහන්සේ. උන්ට වේදනාවෙන්ම මම වේදනාව දිහා බලාගෙන ඉඳිද්දි ඊ වේදනාව දිගට යන වේදනාවක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. අර බලද්දි තේරෙන වේදනාවත් ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙන වේදනාවක්. හැබැයි මම හිත බලන්නේ නැතුව හිටියොත් මට ඒක දිගෝ වේදනාවක් කියලා තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි බැලීම හරහා ඒකේ කඩ කඩ යනවා. කඩ කඩ යනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මට මුලින් ඒක තේරුන්නේ නැහැ. ඒක දිහා බලද්දි තමයි ස්වාමීන් වහන්සේ මට ඒක ආවේ. හැබැයි මම භාවනාවක් හැටියට මේ මේක කරන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. කරන්න දෙයක් නැති නිසා මට බැල්ලෙන්නවා ඒක. මොකද ඒ වේදනාව කොහොමද එනවා. ඒ කටයුතු හොඳට කරන්න. ඒක එතනම භාවනාවක් වෙනවා ඇත්තටම. එතන හොඳ වේදනාවට පසනාවක් වෙනවා. ඒකට මම ඔව් භාවනාවක් කියන සංඥාවක් නැතුවට ප්‍රශ්නයක් නැහැ. අපි හිතන්න දැන් වේදනාවක් තියෙනවා ඒ දිහා හොඳට පරීක්ෂාකාරීව බලනවා. බලනකොට තමයි ඒක දැන් අපි මුලින් හිතන් හිටියට මේක තනි වේදනාවක් කියලා එකක් කියලා. හොඳට අර ඒක බලනකොට බලනකොට අපේ හිතේ සමාධියක් එතන හැදෙන්න ගන්නවා. එතකොට මේක තේරෙනවා මේක තනි එකක් නෙමෙයි මෙතන තියෙන වේදනා රසක් තියෙන. රසක් තියෙන. ඒ ඒ රසක් බවට පත් වුණාට පස්සේ ඒ එක එකක් ගානෙත් බලන්න. එකක් කැවිලා නැතිලා යනවා. තව එකක් කැවිලා නැතිලා යනවා. ඊළඟ කැවිලා නැතිලා යනවා. ඊළඟත් ඇවිල්ලා නැතිලා යනවා. එකක් නැතිලා යනවා. ඒ හැම එකක් ගන්න මේගොල්ලෝ ඇති වෙන නැති වෙන ස්වභාවය හොඳින් බලමින් ඉන්න. එහේ ස්වාමීන් වහන්සේ. තාම හොඳයි. ඔව්. එනොනම භාවනාවක් හිටිට නෙමෙයි කරන්නේ ස්වාමීන් වහන්සේ. භාවනාවකින් නම ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ ඇත්තටම තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි දැන් මෙහාට ඇවිල්ලා මේ දවස් 10ක වැඩ මුලින්නවා සක් වැඩ කරනවා පරියන්කි කරනවා. ඒනොට කාර්යබහුල ජීවිතයකට ගෙනිච්චා මට ඒක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව යොදන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. මගේ අප්‍රමාදී භාවයත් ඇති එතන. ඒනොට ස්වාමීන් වහන්සේ මම පුරුදුලා තියෙන මගේ හිත දිහා එතම ඒක භාවනාවක් නෙමෙයි. මගේ ප්‍රශ්න වලට විසඳුම් වලට මම එතන මේක අකම්පිත මනසක් හදාගන්න එක තමයි කොහොමද අපි කරන්න ඕනේ කියන එක මට හරියට වැදුණා ධම්මජීව ස්වාමීන් වහන්සේ කියපු දේශනාවකින්. ඒක ඒක අර ඒක ඒක හැදෙන වෙන්න ඕන පාර තමයි ඇත්තටම ඒ කියන්නේ විපස්සනා පාර කියන්නේ. ඒ කියන්නේ විපස්සනා පාරේදී විපස්සනා මාර්ගයේදී ඉතින් අපි තුල ඒ ශක්තිය තමයි පොඩ පොඩ ගොනු වෙගෙන එන්නේ. ඒ කියන්නේ අපි මේ දේවල් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න. එතන හිතන්න මේ වේදනාව නිරීක්ෂණය කරනවා කියලා. ඒ වේදනාව නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්නේ ත්‍රිලක්ෂණය හරහා ඔය අවබෝධය අපි තුලට කාවදන ගතියක් තියෙනවා. මේ වේදනාවම නිරූපණය කරන ආකාරය. කියන්නේ දැන් මේක අපි මගේ වේදනාව කරගත්තොත් හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේක හුදු වේදනාවක් පමණයි. මේ වේදනාවේ ස්වરૂපය මොකද්ද කියන එක අපි හොඳට බලාගෙන ඉන්නවා. මේක ඉතින් මේක දැන් දුක් වේදනාවට පමණක් නෙමෙයි මේ ස්වභාවය සැප වේදනාවටත් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් සැප වේදනාව අල්ලා ගන්නවා ඒක ප්‍රාර්ථනා කරනවා ඒක එහෙම බලන්නේ නමුත් දැන් මේක මේක බලනවා වගේම පුළුවන් නම් සැප වේදනාවක් දැනෙන වෙලාවකත් නිකන් සැහැල්ලුවක් දැනෙනවා ඒකත් බලන්න එක ඇතිලා නැතිලා යන හැටි. ඒකත් අල්ලා ගන්න නැතුව. ඊළඟට හිත දිහා බලන්න පුළුවන් නම් හිත හිතට ඇලෙන්නේ නැතුව නැත්නම් හිතේ යන දේවල් වලට අහු වෙන්නේ නැතුව ඒවත් తాවකාලිකව මේ එන යන දේවල් නේද කියලා තේරුම් ගනිමින් යන්න. වෙනදක් නැහැ. ඒක දැන් සායන කාලයත් එක්ක හිත දිහා බලන්න පුරුදු වෙලා නම් ඒ කියන්නේ ඒ හැකියාවන් පොඩ්ඩක් හෝ වර්ධනය වෙලා ඇති. ඉතින් අපි කියන්නේ භවනා කරනවා කියලා මේ ස්ථානයකටම ඇවිල්ලා කිරීම නෙමෙයි උතන වැදගත් වෙන්නේ. අපි හතර සතිපට්ඨානයන් තුළ කොහේදී හරි අපි යෙදෙනවා නම් ඒවා අපිට පොඩ්ඩක් හරි එකතු වෙනවා. ඒ හැකියාවන් අපි තුළ වර්ධනය වෙනවා. ඒ නිසා අපිටම හිත දිහා බලනකොට හිතේ එනවා විවිධාකාර සිතුවිලි එනවා ඇවිල්ලා යනවා. දැන් අපි ඕකට අනුග්‍රහ කරොත් පමණයි ඕක වර්ධනය වෙන්නේ. නැත්තම් අපි අනුග්‍රහ කරන්නේ නැත්තම් ඒවා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ශක්තියෙන් නැගී සිටීමේ හැකියාවක් ඒගොල්ලන්ට නැහැ. එහෙසම්. මොනවා හෝ හේතුවකට ආවා අපිමයි ඒවා පෝෂණය කරන්නේ. අපි පෝෂණය කරේ නැත්තම් අනිවාර්යයෙන්ම දුර්වල වීමක්මයි වෙන්නේ. එහෙසම්. ඒ හින්දා අනිවාර්යෙන් ඒගොල්ලෝ යනවාමයි. ඉතින් ඒ අපි අපි හැබැයි ඉවසීමෙන් ඉන්න ඕනේ යනකම්. ඒ දිහා බොහොම මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. මේගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා නිකන් හිතන්න මේ අපි මොකක් හරි මේ නාට්‍යයක් බලන්න ගිහිල්ලා අපි විතරයි නම් බලන්න ඉන්නේ. ඉතින් නළු නිළිය ඇවිල්ලා පෙන්නනවා දැන් නාට්‍ය පෙන්නනවා. අපි ඉන්නවා නිකන් මොකක්වත් හැඟීමක් නැතුව වගේ. ඉතින් ඒගොල්ලන්ට නැහෙනේ කිසිම උත්තේජනයක්. දැන් ඒ කියන්නේ අපි හොඳට අත්පුඩි ගහනවා නම් ඔල්ලොලසන් දෙනවා නම් අන්න එතන ඒගොල්ලෝ උද්‍යෝගමත් වෙලා ඒක මුළු නාට්‍යෙම පෙන්වනවා. නමුත් අපි නිකන් ඔහේ බකන්නිලන් ඉන්නවා නම් ඒගොල්ලන්ට හරි වෙහසක් නේ තියෙන්නේ. එතකොට මේක ප්‍රතිචාරයක් නැහැ. ඊටසේ ඒ හින්දා නවත්තලා දානවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. අපි මේකෙන් රැවටුනොත් අපි මේකට මොනවා හරි එකතු කළොත් ඒගොල්ලෝ වර්ධනය වෙනවා. එහෙම නැත්නම් අපි බොහොම මධ්‍යස්ථව පැත්තකටලා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ එන යන ස්වභාවයේ දිහා සමහරලාට තේරෙන්න පුළුවන් මේ දේවල් දැන් අර ඉස්සෙල්ලා තරම් වේගෙන් එන්නේ නැහැ. ඉස්සෙල්ලා නම් හිතන්න විනාඩියකට සිතුවිලි ආවා කියලා 100ක් දැන් 100ක් එන්නේ ඔන්න දැන් එන්නේ 80ක් විතර වගේ. දැන් එන්නේ 60ක් විතර වගේ. ඔන්න දැන් එන්නේ 50ක් විතර වගේ. අන්න එහෙම අර පොඩ පොඩ පොඩ පොඩ මේගොල්ලෝ මේ එන එන ප්‍රමාණය අඩු වෙන්නත් ගන්නවා. කරගෙන යන්න මේක වැරද්දක් නෑ. ස්වාමීනාංශයක කැටගරයිස් ගන්න හොඳ නැද්ද? මේවට දැන් ලෝභ ස්විකත්, ද්වේෂයක්, මාන්නයක් මට ඇවිල්ලා තියෙන ඊර්ෂියාවක්. ඒ වගේ හැම මම මම එහෙමයි කරලා තියෙන්නේ ඒක. ඒක වැරද්දක් නෑ. ඒතර සමහර ඒවා ලැජ්ජයි ඒක මෙහෙම සිතුවිලි එනවාද කියන එක එනවා මේ මෙහෙම දැන් ද්වේෂයක් තිබුණාට ඉස්සලම් කියන්නේ ද්වේෂය නෙමෙයි. ඒක යටින් තියෙන ඊට වඩා ඒක ඊර්ෂියාවක් හරි තියෙන තිබුණ තරහක් හරි පහුගේ සිදුවීමක් හරි. මම එහෙමයි හුරු කරලා තියෙන්නේ. කමන්නේ. කමන්නේ. ඒක එතකොට බලනවනේ ස්වාමීන් වහන්සේ නේද අපි එතකොට ඒක මොකද්ද? එතකොට අපි එහෙම බලන එකෙන් ඒක සමාධියක් වෙන්නේ නැහැ සමාධියකට වඩා උතන يعني ඒක අතකින් චිත්තානුපසනාවක් නෙවෙන්නේ. ඒ කියන්නේ අපි තේරුම් ගන්නවා සරාගං චිත්තං සරාගං චිත්තං දෙපජානාති මීතරාගං චිත්තං මීතරාගං චිත්තං දෙපජානාති බුදුරජාණන්සේ උගන්වනවානේ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මෙතන තියෙන ක්ලේශය හඳුනා ගන්න අපි ඒකට අහු වෙන්නේ නැහැ. නමුත් හුඟක් වෙලාවට අපි ක්ලේශය ක්ලේශයේ වශයෙන් දකින්නේවත් නැහැ. අපිට වෙන්නේ ටක් ගාලා අපි අහු වෙනවා. නමුත් ද්වේෂය ද්වේෂයක් ආවහම ආ මේ තියෙන ද්වේෂයක් කියලා නම කියලා කතා කරාට පස්සේ එයාගේ බල බිඳෙනවා. එතකොට අපිම ලැජ්ජ වෙනවා එතකොට මේක. අපිම ලැජ්ජ වෙලා අතහැරලා දානවා. ඊට අපි එයාව පෝෂණය කරන්න යන්නේ එයාට එයාගේ වහලෙබ් බවටපත් වෙන්නේ නැහැ. එතකොට අන්න එයා දුර්වල වෙනවා. දුර්වල අපි ශක්තිමත් වෙනවා. අපි තුල තියෙන නුවණ නැත්තම් සතිය ශක්තිමත් වෙනවා. එතකොට මෙයා දුර්වලලා යනවා. ඒක වරදක් නැහැ. ඒක සමනන්ස ආනාපාන සතියයි සක්මනයි කරන අඩුවෙන් හම්බෙන එකේ උනා කියලා එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? එහෙමනම් කියන්න බෑ. ඒ කියන්නේ හිත දිහා බැලීම නම් නරකක් නන් නෙමෙයි. ඒක වඩා ඉතා හොඳයි. ඒ කියන්නේ අතනෙන් අතනින් තමයි ඒකට උවමනා කරන අර පැහැදිලි බව හදලා දෙන්නේ. හිතේ හිතේ ඔය දේ හොඳට දකින්න පැහැදිලිව දකින්න බෑ නිකන් හිතන්න මෙහෙම يعني අපිට බොර වෙච්ච වතුරක දකින්න බෑනේ පතුල. අන්න වගේ ස්වභාවයක් තියෙනවා. අපි මේ භාවනාව හරහා හොඳට ඒක සංසිඳවනවා. හොඳට තැම්පත් කරනවා. එතකොට හොඳට අඩියම පේනවා. අන්න ඒ වගේ ඉතින් මේ ස්වභාවයන් තුල හොඳට සමාධිය හිතේ වැඩෙනකොට මේ එන හැම සිතෙල්ලක් ගන්න පැහැදිලිව දැක ගන්න පුළුවන්. නැත්තම් අර මේගොල්ලෝ එක ගොඩේ තිනකොට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. නමුත් හොඳට හිත තැම්පත් වෙලා සමාධිමත් වෙලා සතිය දියුණුලා තිනකොට අපිට නිකන් හැදෙනවා මේ එයාගෙන් බාහිර අපිට නිකන් ආරක්ෂික තැනක් වගේ. ඒක ඉඳලා බලන්න පුළුවන් මෙයා දිහා. ඉතින් පුළුවන් වෙලාවට ඉතින් උත්සාහත් වෙන්න. හොඳයි හොඳයි. දරුවන් සම්මයි. ස්වාමීන් වහන්සේ අර ඊයේ මොනෑ කියපු එක එතන සමා වෙන්න ඕන වහන්සේට මොකද මොකද දන්නේ නැහැ කිව්වේ මොකද්ද සිත ගැන එතන සිතෙන් සිත බලනකොට එතන සමාධිමත් සිතක් කිව්වේ ඔබ වහන්සේ මම නෑ කිව්වේ එතන බොහෝම සමාධිමත් සිතක් ඒක හිතන්න බෑ මොකද සමාධියක් ගැන මම මීට කලින් දැකලා නැහැ එච්චර ප්‍රබෝධමත් සමාධියක්. ඒක බොහොම අවදිමත් ප්‍රබෝධමත් සමාධියක්. ඒකට සමාව ඊළඟ එක දැන් අර සිතට සමපාත කරලා බලනකොට ඒක පිරික්සන්න බෑනේ. නමුත් ඒක චුට්ටක් සමපාතේ පොඩ්ඩක් හොලව හොලව ඒක හොඳට පිරික්සන්නත් පුළුවන්. අද <laughs> ඒක බොහොම හොඳට අත්දැක්කා. කමක් නැහැ. ඒ කියන්නේ ඔතෙන්දී ඒ කියන්නේ ඕන්ට වඩා සංස්කරණය කරන්න යන්නත් එපා. නෑ නෑ කිසිම දෙයක් නෑ. ඒ සිත ඒ කියන්නේ අරමුණක් නැතුව චුට්ටක් විතර උඩට උස්සලා ඒක මෙහෙම ආහා. කමන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ හිතට ඔහේ තැම්පත් වෙලා ඉන්න දෙන්න. ඒ කියන්නේ මේක පාරවන්න අවශ්‍ය නැහැ. ඒක දිහා බොහොම නිකන් සංසිඳලා තියෙනවා. just be. එහෙමයි <laughs> සමහරවිට. ස්වාමීන් මේ ඔය සතර සතිපට්ඨානයේ තියෙන කාය අනුපස්සනාව, වේදනා අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව, ධම්මා අනුපස්සනාව කියන්නේ සතිස් බෝධිපාක්ෂික ධර්ම ඒ හතරටම සම්බන්ධද? එහෙම නෑ. මෙතන සතිස් බෝධිපාක්ෂික ධර්ම වල හතරක් තමයි සතර සතිපට්ඨාන ධර්මයන් කියන්නේ. ඊළඟට පෙන්වනවානේ සතිස් බෝධිපාක්ෂික ධර්ම වල 37 සතර සතිපට්ඨාන ධර්මයන් හතර. ඊළඟට මොකද්ද මේ සතර ඉද්ධිපාද ධර්මයන් ඊළඟට තව එකතු වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඊළඟට එනවා පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආරෂ්ඨායක මාර්ගය. එතකොට තමයි 37ක් වෙන්නේ. ඔව්. එතකොට ඒ මේ ඔය දැන් කායානුපස්සනාව, මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා ඔය හතර ඉස්සෙල්ලම කායානුපස්සනාව වඩන්න පටන් ගත්තන් පස්සේ කායානුපස්සනාව විනාඩි 15ක් 20ක් විතර වඩනකොට වේදනානුපස්සනාව එනවා. Mm-hmm. වේදනානුපස්සනාව ඉවත් කරන්නේ නැතුව කායानुපස්සනාව දිනු කරන්න පුළුවන්ද ස්වාමීන් uh, එහෙම කියන්න බෑ ඉතින්. ඒ කියන්නේ කායानुපස්සනාව සමනය වුණාම වේදනානුපස්සනාවට යන එක සුදුසුයි. නැත්තම් ඉතින් කායानुපස්සනාවේදී ඇත්තටම මෙහෙමනේ. උතන ස්කන්ධ පහම ඇත්තටම තියෙනවා. අපි තමයි යෝකෙන් එකක් ප්‍රමුඛතාවය දෙන්නේ. අපි දැන් හිතන්න දැන් මහත්යාට දැන් උතන වාඩ්ලා ඉන්නවා. ඒ වාඩ්ලා ඉන්න එක දැන් මෙතන තද ගතියක් දැනෙනවනේ. කොට්ටේ උඩ. එහෙමයි. ඔතන තියෙන්නේ අපි ඒ ඒ තද ගතිය දිහා බලන විදිහට බැලුවොත් ඔතන තියෙන්නේ කායanusasanaව. දැන් මහත්තයා කියනවා නෑ මට මෙතන හරි දැන් සෝයක් තියෙනවා කියලා. වාඩ් ලයින් එක ගැනම සෝයක් තියෙනවා කියලා කියනවා. එතකොට අපි අර්ථ දක්වන්නේ වේදනාවක් ස්වභාවයෙන්. ඒතර ඔතන තියෙන ස්කන්ධය ගැන අපි අපි අපි තමයි මේ තේරුම් ගන්න. ඒ කියන්නේ එතනට අපි මූල් තැන දෙන්නේ තද ගතියක් හරහා නම් අපි එතන රූපස්කන්ධයක් දකින්නේ. තර වේද මේ කායනපසනාවට යන්නේ. නමුත් අපි මේකේ සෝයක් පැත්තෙන් මෙතන සහැල්ලුවක් තියෙනවා. සෝයක් තියෙනවා. මම ඇවිදගෙන ආවේ දැන් මට සෝයක් තියෙනවා කියලා බලන්න ගත්තොත් අන්න එතන වේදනානුපසනාවට යන්නේ. ඒ කියන්නේ වේදනාවක ස්වභාවයෙන් දකින්න. ඒ නිසා සාමාන්‍යයෙන් ඉතින් කායනුපස්සනාවක් සමනය වීම හරහා වේදනාවකට යනවා කියලා තමයි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට තද ගතිය, උණුසුම් ගතිය මේ විදිහට අර ඒ දේවල් බැලුවට පස්සේ කයේ එක්තරා අන්දමක සමනය වීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරවිට මේකේ නිකන් අර ප්‍රීතියක් එන්න පුළුවන් සැහැල්ලුවක් එන්න පුළුවන් අන්න වේදනාවක් පතු වෙන්න පුළුවන් සුඛ වේදනාවක් පැත්තකින් එන්නත් පුළුවන් ඔව් එතකොට මේ මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව මේ ඉවත් කරන්නේ නැතුව චිත්තානුපස්සනාවට යන්න අමාරුයි නේද ස්වාමිනාත් ඔව් ඒ කියන්නේ මොකද හිතෙන් හිත බලන එක ටිකක් අමාරුයි මොකද වැඩිච්ච සතියක් නැත්තම් ඊළඟට හොඳට හිතේ සියුම් භාවයක් වර්ධනය වෙලා නැත්තම් හිතෙන් හිත බලන්න ගියාම හොඳක් හුඟක් වෙලාට අපි අහු වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අනතුරු අඟවලා තියෙනවා ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපස්සනා කොටසේදී මේ නාහම් භික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ මහණෙනි මම මේ හොඳට වැඩුණු සතියක් නැති කෙනෙකුට සම්පජඤ්ඤේ දිනුනලා නැති කෙනෙකුට මෙන්න මේ චිත්තානුපසනාව කොටස ආනාපාන සතිය කියන මෙන්න මේ චිත්තානුපසනාව කොටස අනුදැනව දාරන්නේ නැහැ කිය. ඒ කියන්නේ අපි කලබල වුණා කියලා චිත්තානුපසනාවට එකපාරට යන්න ඕනේ කියලා ගියාට හුඟක් වෙලාවට අපිට අමාරුයි. මොකද අපි කියන්නේ හිතෙන් හිත බලනවා කියන එක ඒ තරම්ම පහසු නෑ. මොකද හිතේ යන හිතේ තියෙන වංචනික ස්වභාවයන් වලට හුඟක් වෙලාවට අපි අහු වෙනවා. අපි ගාම තියෙන සතිය දුර්වල වෙනකොට අපි ටික ටික ටික එයා තුලට අහු වෙලා අපි අපිවත් අරගෙන එයා දුවනවා. බලන්න ගියේ අපි දන්නේම නැතුව අපිත් එයා ඇතුලේ. ඒකයි. ආ එතකොට මේ සක්මන් කිරීමේදී මට උදේ පාන්දර පැයක් භාවනා කරන්න සක්මන් කරන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. දවල් වෙනකොට පැය භාගයක් වෙනකොට වැඩිය බෑ නිදිමත ගතිය එනවා සෑහෙන තුරුට. ඔව් ඒකට මොකද කරන්නේ? තාටිය තරුණ කාලේ ආව නම් ඕක ප්‍රශ්නේ නෑ. දැන් <laughs> පොඩ්ඩක් පරක් වුණා ඒකයි ප්‍රශ්නේ. <laughs> පොඩ්ඩක් උණුතටයක් එහෙම බීලා වටන් ගන්න. ටයක් ඒ කියන්නේ මූණ හිම උණු වතුර ටික හොඳට බීලා මූණෙත් වතුර ටික ගාගෙන ආයි වැඩේට බහිනවා. උදේ පාන්දර නෑ. ඒක තමයි. දවල් වෙනකොට තමයි ඒක තත්ත්වය ඇති වෙන්නේ. දවල් කැමෙන් පස්සේද? ආ කොහොමත් අට කැමෙන් පස්සේ වගේ තමයි. උදේ දවල් උදේ කැමෙන් පස්සේ. ඔව් එහෙමයි. එතකොට පොඩ්ඩක් ඉතින් හිටිනවා. ආ කැමටි දරුවට පස්සේ ආයි උත්සාහ කරන්න. ආ හොඳයි හොඳයි. අසරයි සම්මාන්සර් මම නම් ඒ ආදුනිකයි ගොඩක්ම. හ්ම්. දැන් මේ දවස් 8ක් ගියානේ. <laughs> මම මේ දවස් දෙකේ ඊයේ අදයි භාවනා කරා. ඒ භාවනා කරනකොට යන්තමින් මට හුස්ම රැල්ල අල්ලගන්න තේරුණා. ඒ එක්කම මේ එකපාරටම මේ බෙල්ල එකපාරටම වැටෙන්නමයි. ඉතින් ඒක හරි වේදනාවක්. බෙල්ලේ මේ ටිකත් එක්කම රිදෙන්න ඒ කියන්නේ මේ හැම පරයන්ක ගානෙම වෙන්න ගත්තද එකක විතරයිද? නෑ හැම පරයන්ක ගානෙම එහෙම වෙනවා. කියන්නේ මේ ආනාපාන සතියද වඩන්නේ? එහෙමයි. ආනාපාන සතිය වඩනකොට දන්නේම නෑ බෙල්ල මෙහෙම වැටෙනවා. ඔව්. එහෙමද? ඒක එකපාරටම වැටුණා නිකන් මේ මේ ටිකත් එක්කම බෙල්ල රිදෙනවා. ඔව්. හ්ම්. ඔව් එහෙම දෙයක් නම් තියෙනවා. මේක නැතම් කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී නම් දැන් ගොඩක් වෙලාවට හිතට එන සිතුවිලි අඩු වෙලා තියෙනවා. හරි. වම දකුණ මාරු වෙලා යනවා ඒ විදිහටම. හරි. ඒකත් මේ ඒකෙන් එහාට ගිහිල්ලා අර ඔසවමි තබුමි කියන එකත් පිළිවෙලකට යනවා. හ්ම්. එතනින් එහාට නම් ගියේ නෑ. හරි. ඒ කියන්නේ දැන් ඔසවමි තබමි ඔසවමි තබමි කියාගෙන යන්න පුළුවන් හිත වෙන අරමුණකට දැන් එතන යන්නේ නෑ. නෑ එහෙම යන්නේ නෑ. පොඩ්ඩක් මේ ඕනනම් කර්මස්ථානයේ ඉඳගෙන කරන එක පොඩ්ඩක් වෙනස් කරන්න පිම්බීම හැකෙනින් පැත්තට දාලා. මොකද ආනාපාන සතිය අර සියුම් භාවයේ හින්දා මේ පොඩි ඔය ප්‍රශ්නේ එන්න ඉඩ තියෙනවා. කය යටට දැම්මහම කය ඉබේටම තැම්පත් වෙන ගතියක් තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අරමුණේ පොඩි මාරුවක් කරලා බලන්න. ඒ මේට සමානම දෙයක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ආනාපාන සතියෙත් මම තවම ඒක මට එකම පොඩි වෙලාවකටයි අල්ලගන්න පුළුවන් උනේ. ඔව්. ඒත් එහෙම ගොඩක් පරයන්කේ හිටපු වෙලාවට මුකුත් නොසිතුවිලි එන්නේ නැතුව එහෙමම ඉන්නවා. ඒ එන්නකොට තමයි අර බෙල්ලේ අර විදිහට එකපාරටම වැටෙනවා. ඒක තමයි. ඔව්. ඒක තමයි. ඕකේ ඕකේ يعني එතනට යන්න කලින් يعني ආනාපානට දාන්න නැතුව පොඩ්ඩක් පිම්බීමක් ගානේ බලනවා. හැකිලීමක් ගානේ බලනවා. ආයෙත් පිම්බීමක් ගානේ බලනවා. හැකිලීමක් ගානේ බලනවා. ඒ විදිහට බලාගෙන ඉන්න එතන يعني ඔතන ඔය සිද්ධ වෙන දේ හරියටම කියන්න අමාරුයි කොයි පැත්තෙන්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ සමහරට මේ කියන්නේ අරමුණ ගිලිහී යාමක් තුල වෙන්නත් පුළුවන් ওই தත්ත්වේ. කෙසේ නමුත් මෙතන මේ පිම්බීමක් හැකිලීමක් ගානේ බලන්න හිත යොමු කරන්න. එතකොට කය නිකන් හොඳට තැම්පත් වෙලා තමන්ගේ කය තුලටම හිත එන ගතියක් දැනෙන්නත් පුළුවන්. පොඩ්ඩක් මේක මාරු කරන්න. ආනාපානය බලනවා වෙනකොට පිම්බීම හැකිලීම බලන්න පටන් ගන්න. කළා පොඩ්ඩක් කියන්නවා. හොඳයි. ස්වාමීන් වහන්සේ අපි අර මේ සක්මන් භාවනාවදී අපි මුලින්ම බලන්නේ ඇතිවීම නැතිවීමනේ අපි විනුබ ඉස්සෙනවා ආයි පහතට වැටෙනවා ඒවා ඇතිවීම නැතිවීම කියන එක වැරදි. ඒ කියන්නේ අපි මුලින්ම බලන්නේ ඇත්තටම ඒ ලක්ෂණ ටික හඳුනගන්න. මොනවද මෙතන දැනෙන අලුත් දේවල් තියෙන්නේ? තදවීමක්, රළු වීමක්, කුණුසුම් වීමක්, සිසිල් වීමක්. ඒවා තමයි හඳුනගන්න යන්නේ. ඒක තමයි. දැන් එතකොට අපි මේ තද ගතිය හඳුනගන්නවනේ. එතකොට අපි ටයිල් පොලෝක ඇවිදිනවා නම් අපිට උෂ්ණ සීත ගතියක් දැනෙනවා. හරි. එතකොට ඒවා කියන්නේ අර සතර මහා ධාතුන්ගේ කොටස් දෙකක්නේ. හ්ම්. පටිවි ගතියයි තේජෝ ගතියයිනේ. හ්ම්. එතකොට අපි ඒව ඇරලා මම බැලුවා අර වේදනාව. හ්ම්ම්. ඔව්. එතකොට වේදනාව අපි වෙනම බැලුවට ඒකත් ඉතින් අර එකම නෙමෙයි. ඔව් ඔව්. ඔව්. එකටම නෙවෙන්නේ. ඔව්. එතකොට අපි උපාදාන ස්කන්ධ ස්කන්ධ වශයෙන් බැලුවොත් එහෙම එතකොට රූප ස්කන්ධයයි වේදනා ස්කන්ධයයි එතකොට අපිට හඳුනා ගන්නත් පුළුවන් සංඥා සංඥාවකුත් එනවනේ එතකොට අනිත් ස්කන්ධ දෙක ඒක තමයි. ඒ අනිස්කන්ධ ස්කන්ධ අනිත් ස්කන්ධ දෙක තියෙන්නේ ඔතන චේතනා පැත්තක් තියෙනවා ඔතන. දැන් චේතනාවක් මුල් වෙනවනේ ඔතනට. චේතනා මුල් කරගෙන තමයි දැන් මේ වැඩේ කරගෙන යන්නේ. දැන් කකුල එසවීමේ චේතනාව, ගෙන යාමේ චේතනාව, තැබීමේ චේතනාව. අන්නේ චේතනාව සංස්කාර ස්කන්ධය වෙනවා. ඊළඟට අපිට මේකෙන් ආසාවක් ඇති වෙනවා නම් මේක සම්බන්ධයෙන් ඒකත් සංස්කාර ස්කන්ධයටමයි අයිති වෙන්නේ. දැන් මේ පා වෙනවා නම් එතනක් තියෙන අර නුරුස්නා ගතියක් කරන එකත් සංස්කාර ස්කන්ධයමයි. ඊළඟට මෙතෙන්දී පහළ වෙන ඔය විඥාන ස්වභාවයන්. අපි තමු කාය විඥානේ පහළ වෙනවනේ. සාමාන්‍යයෙන් සම්පූර්ණ ඉතින් හුඟක් තනි ක්‍රම ඉතින් කාය විඥානේ පැත්තත් තමයි හුඟක්ම යන්නේ. ඇතර මේ වැදී හුඟක් කාය විඥානේ තමයි ඉස්සරහට ගන්නෙ. ඉතින් කාය විඥානේ පැත්ත තමයි ඒතොර විඥානස්කන්ධය. ආහා. එතකොට එතන පංච පංච උපාදානස්කන්ධයම පංචස්කන්ධයම තියෙනවා. එදිනවා ස්වාමීන් වහන්සේ. තාම පහම තියෙනවා. හරි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. ඔව් හැබැයි ඒ වෙලාවේදී මේ මුකුත් ඕවා මේ විශ්ලේෂණය කරන්න යන්න එපා. කියන්නේ භවනා කරන වෙලාවට එච්චර විශ්ලේෂණයට යන්න එපා. එතකොට වෙනම තමයි හිතුවේ ඒකට පස්සේ හිතුණා මේවා. භවනා කරන වෙලාවෙන් පස්සේ නිකන් හිතලා බැලුවට ප්‍රමක් නැහැ. භවනා කරන වෙලාවේදී හිතන්න මම මෙලෝ දෙයක් දන්නේ කියලා. මෙලෝ දෙයක් දන්නේ මම මේ තේරෙන දේ ගැන විතරයි බලන්නේ. එහේ ස්වාමීන් වහන්සේ ඒක වෙන වෙනම තමයි මම බැලුවීමට පස්සේ හිතුණා මේ වෙන වෙනම අපි හිතාගත්තට එකට නේද කියන එක වගේ. ඒක තමයි තියෙන්නේ. ඒකට තියෙන්නේ. හොඳයි. හොඳයි. තේරුණා සන්න. හොඳයි. එහෙනම් අපි අද ධර්ම සාකච්ඡාව මෙතකින් අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරය සමග මුණ ගැහෙනවා. සිල් දනාටම තෙරුවන් සරණයි.